අද ලංකාව තුලත් ලෝකයේ තුලත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට විරුද්ධව කතා කිරීම සමහර අයගේ ජීවනෝපායක් වෙලා තිබෙනවා ආදායම් මාර්ගයක් වෙලා තිබෙනවා ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇගීමට ලක් කරමින් කතා කිරීමත් ජීවනෝපායක් වෙලා තිබෙනවා ආදායම් මාර්ගයක් වෙලා තිබෙනවා සමහර අයට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මය නිවන් පිණසමයි කියලා වෙනත් පෞද්ගලික ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා එවැනි අරමුණු තිබිය යුතු නෑ මේ ධර්මයත් එක්ක. ධර්මය කියන එක අපි උල්ලංඝනය කරන්නේ නැතුව ඒක ආරක්ෂා කිරීම කළ යුතුයි කියන එකයි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. ඒත් අද බලන්න සමාජය තුළ ලෝකයේ තුළ නිරන්තරයෙන්ම ධර්මයේ තමයි උල්ලංඝනය වන්නේ. පාරක තොටක ගමන් කරන අය ඒ ධර්ම උල්ලංඝනය කරනවා මාර්ග නීති රීති ඒ වගේම සමාජ චාරිත්‍ර වාරිත්‍ර ඒ වගේම පාර ඉඩදී යුතු කෙනාට පාර ඉඩ දෙන්නේ නැහැ අනෙක් අයට බාධා වෙන විදිහට ගමන් කරනවා වාහන පදවනවා පයින් යන අය පවා අනෙක් අයට කරදරයක් වෙන විදිහට තමයි ගමන් කරන්නේ දැන් බලන්න එතන ධර්ම උල්ලංඝනය කිරීමක් සිද්ධ වෙන්නේ අන් අයට කරදරයක් නොවේ ජීවත් තමයි ධර්ම ආරක්ෂා කිරීම කියලා කියන්නේ. Tamanටත් අනුන්ටත් කරදරයක් නොවන විදිහට ජීවත් ඒ වගේම තමයි අපි කිසියම් වාහනයක ගමන් කිරීමේදී පොදු ප්‍රවාහන සේවයක ගමන් කිරීමේදී ධර්ම උල්ලංඝනය කරනවා. අන් අයට කරදරයක් වන විදියට, හානියක් වන විදියට වාහනේ පදවන කෙනා පවා ඒ ධර්ම උල්ලංඝනය කරනවා. සමහර දෙනා හරි කැමති නිදහසේ බොහොම සාන්තව මේ ගමන යන්න. එහෙත් සමහර දෙනා හයියෙන් කෑ ගහනවා. ඒ වගේම බස් රථයේ ඒ පොදු ප්‍රවාහන සේවය පදවන අය මේ මගීන්ට අවශ්‍ය නැති ආකාරයට ගීත වාදනය කරමින් මහා හඬක් දෙමින් එයාලට පීඩා ඇති කරන අවස්ථා තියෙනවා. ඒවා ධර්ම උල්ලංඝනය කිරීම. ඒ වගේම තමයි එදිනදා ජීවත් වෙනකොට මේ මානව ධර්ම තිබෙනවා. ළමයි ඒ වගේම වැඩිහිටියෝ මේ අය අතර පැවතිය යුතු මානව ධර්ම. අම්මා තාත්තා දූ දරුවෝ අතර පැවතිය යුතු මානව ධර්ම. ඒවා උල්ලංඝනය වෙමින් පවතිනවා. මේ නිසා මේ ධර්මය කියන එක අපට ඊටාම අවශ්‍ය කරනවා මේ යුගයේදී. ධර්මය ආරක්ෂා කරනවා කියලා කියන්නේ මෙන්න මේ කියපු ආකාරයට යහපත් ප්‍රතිපදාවන් කඩනකොට ආරක්ෂා කිරීමටයි. ඉතින් අද දවසේදී මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ධර්මතා පිළිබඳව පැහැදිලි කරමින් විශේෂයෙන්ම ධම්මපදයේ ලෝක වර්ගයේ ඉදිරිපත් කරලා තිබෙන ගාථා කීපයක් ඇසුරු කොටගෙන මේ ධර්ම දේශනාව ඉදිරිපත් කිරීමට මේ ධම්මපදයේ ලෝක වර්ගයේ තිබෙන්නේ 13 වෙනි වර්ගයේ හැටියටයි 13 වෙනි වර්ගය. මේ 13 වෙනි වර්ගයේ ගාථා 12ක් තිබෙනවා. ඒ ගාථා 12න් මම කීපයක් තමයි අද දේශනාව සඳහා තෝරාගන්නේ. මේ ගාථා වලින් පැහැදිලි කරනවා මේ ලෝකය බැබල වීමට පත් කරන්නේ බබළු වන්නේ කොහොමද කියලා. මේ ජීවත් වෙන මිනිස්සුන්ට පුළුවන්කම තියෙනවා ලෝකේ බබළුවන්න. හරියට අර වලාකුලෙන් මිදිලා බොහෝම ප්‍රසන්න විදියට දීප්තිමත් විදියට ආකාශයේ බැබළමින් තිබෙන චන්ද්‍රයා වාගේ ලෝකයේ බබළුවන බොහොම ශාන්ත තැම්පත් පුද්ගලයෙකු බවට පත් වෙන්න පුළුවන්. අබ්බා මුත්තෝව චන්දිමා කියලා බුදුහාමුදුරුවෝ මේ ලෝකවග්ගයේ ගාථා කීපෙකම සඳහන් කරනවා. සෝ ඉමං ලෝකං ප්‍රභාසේති ඒ තැනැත්ත මේ ලෝකේ ආලෝකමත් කරනවා කොයි වගේද? අබ්භාමුත්තෝව චන්දිමා. අබ්බ කියන්නේ වලාකුලට. වලාකුලෙන් මිදුණු චන්දිමා කියලා කියන්නේ චන්ද්‍රයා සඳ. වලාකුලෙන් මිදුණු සඳ වාගේ ලෝකේ බබළුවන කෙනෙක් බවට පත් වෙනවා. කවුද ඒ தත්ත්වයට පත්වන්නේ? ධර්ම ආරක්ෂා කරන කෙනා. සමාජ ධර්ම, ඒ වගේම තමයි විවිධ මානව ධර්ම ආරක්ෂා කරන මේ පුද්ගලයා ಗುಣධර්ම රකින කෙනා ආධ්‍යාත්මිකව දියුණුවටපත් වෙන කෙනා හරියට අර වලාකුලෙන් මිදුණු සඳ වාගේ මේ ලෝකයේ තුල බැබලීමටපත් වෙනවා මේ උපමාව හරිම ලස්සනයි වැදගත් වලාකුල කියලා කියන්නේ කළු පාට එකක් ඒ වගේම ඒ වලාකුල අභ්‍යන්තරයේ සමහරටක විදුලි කැටීම් පවා සිදු වෙනවා මහා භයානක විද්‍යුත් ධාරා පවා ඒ තුල ඇති වෙනවා මේ ලෝකයට සමාන කරලා තියෙනවා මේ බලාකුල කියන එක. මේ මහ භයානක විවිධ ආකාරයේ කරදර විවිධ දුරාචාර අසත්පුරුෂ ධර්ම වලින් පිරිච්ච මේ ලෝකය තුලින් මතුවෙච්ච එයින් ඉදිරියට උඩට මතුවුණු ඒ පුද්ගලයා තමයි මේ සත්පුරුෂ පුද්ගලයා කියන්නේ ධර්මයට යොමු වෙච්ච කෙනා කියන්නේ ලෝකෝත්තර පැත්තට යොමු වුණු කෙනා ආධ්‍යාත්මිකව දියුණු වෙච්ච කෙනා එයා හරියට අර චන්ද්‍රයා හා සමානයි මේ සමාජය තුළ මේ ලෝකයේ තුළ බැබලෙන චරිතයක් බවට පත් වෙනවා බැබලෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ගාථා සමුදායක් සහිත මේ ලෝක වර්ගයේ තුල ඇතුළත් වෙන මුල්ම ගාථාව තමයි මම මාතෘකා කරගත්තේ ඊනං ධම්මං නසේවෙය්‍ය පමාදේන නසංවසේ මිච්ඡාදිත්තිං නසේවෙය්‍ය නසියාලෝකවන්ධනෝ මේ ගාථාවේ තේරුම තමයි පහත් ලාමක ධර්ම ඇසුරු නොකළ යුතුයි. හීනං ධම්මං නසේවෙය්‍ය ඒ වගේම පමාදේන න සංවසේ ප්‍රමාද බව ඇසුරු කරන්න එපා. හැම වෙලෙම අප්‍රමාදීව කටයුතු කළ යුතුයි. මිච්ඡාදිත්‍ථින්න සේවේය. ඊට අමතරව වැදගත්ම කාරණයක් දේශනා කරනවා ඒ තමයි මිත්‍යා දෘෂ්ටිය ඇසුරු කරන්න එපා. මිත්‍යා දෘෂ්ටිකෙක් වෙන්න එපා. ඒ වගේම එහෙම වෙලා ලෝකය සංසාරය වර්ධනය කරන නිර්මාණය කරන කෙනෙකු වෙන්න එපා කියලා අවසාන පාදයෙන් ඉදිරිපත් කරනවා නසියා ලෝක වර්ධනෝ කියලා. ලෝක වර්ධනෝ කියලා කියන්නේ මෙතන සංසාරය නිර්මාණය කිරීමට. නැවත නැවත ඉපදී ඉපදී මෙරි මෙරි ගමන් කරන ඒ පාර කපන ඒ මාර්ගය තුල ඉදිරියටම ගමන් කරන කෙනෙකු වෙන්න එපා. ඒ ලෝකය සංසාරය නිර්මාණය කරන එක නවත්තන්න. නැවත ඉපදීම කියන එක වළක්වන කෙනෙක් වෙන්න. බුදුරජාණන් වහන්සේගේ සමස්ත දේශනාව තුලින්ම පැහැදිලි කළේ මේ කාරණයයි. නැවත නැවත ඉපදී ඉපදී මෙරි මෙරි ගමන් කරන එක මේ සංසාර ගමන නවතාලන වැඩපිළිවෙල තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ. ඒ සඳහා ඊටාම නිවැරදි පැහැදිලි මාර්ගයක් හොයාගත්තා. ඒ මාර්ගය කියවනකොට අහනකොට අපිට ඊටාම පැහැදිලිව පේනවා මෙය තමයි නියම විමුක්ති මාර්ගය කියලා. මේ තුල ගමන් කළොත් ආපහු උපත නැති වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ විද්‍යාඥයෙකු වාගේ ශල්‍ය වෛද්‍යවරයෙකු වාගේ මහා ප්‍රඥයෙකු ලෙස මේ ක්‍රමය සොයාගෙන දේශනා කළා. අපේ මේ යටිහිත නැමැති ගබඩාවේ අප තුල තියෙන කෙලෙස් ධර්ම පුච්චලා ඉවත් කර යුතු වෙනවා. නැවත කෙලෙස් නොවඩන කෙනෙකු වෙන්න ඕනේ. ඒ වගේම මතු භවයකට උපතකට හේතු වෙන කර්ම බීජ මේ ගබඩාවෙන් ඉවත් කළ යුතු වෙනවා. අන්න ඒක තමයි බුදුහාමුදුරුව අපට අඳුන්වලා දුන්නු ක්‍රමය. ලෝකයේ සංසාරයේ නිර්මාණය වෙන එක නවත්තන වැඩපිළිවෙල. මේ සඳහා කල යුතුවන්නේ කොමක්ද? මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා වඩන එකයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා වඩනකොට මෙතෙක් අපි වඩපු වැඩි දියුණු කරපු කෙලෙස් ධර්ම ඉවත් වෙලා යනවා පිච්චිලා යනවා දුර වෙලා යනවා ඒ වගේම තමයි මේ භවය නැවත නැවත අපිව උපද්දවමින් අරගෙන යන කර්ම බීජ අපේ ගබඩාවෙන් ඉවත් වෙලා යනවා අපිට මේ භවයේ විතරයි තව තියෙන්නේ නැවත උපතකට හේතු වෙන ශක්තිය සියල්ලම නිමා කරපු කෙනෙකු වෙනවා මේ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ විදර්ශනා භාවනාව හඳුන්වලා දුන්නේ. මේ පංචස්කන්ධය අරමුණු කරගෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ අරමුණු කරගෙන අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරමින් ඉන්නකොට ලෝකයේ ජීවිතයේ සංසාරයේ හැම දෙයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරමින් සිටිනකොට ඔය කියපු කෙලෙස් ධර්ම කෙලෙස් බීජ ඉවත් වෙලා යනවා පිච්චිලා යනවා ආපහු එන්නේ නැති තත්වයක් ඇති වෙනවා ඒ වගේම තමයි කර්ම බීජ පිච්චිල යනවා ඉවත් වෙලා යනවා ආපහු කර්ම රැස් නොකරන කෙනෙකු වෙනවා මේවා ඔක්කොටම කියන තනි වචනය තමයි සංස්කාර කියලා සංස්කාර නැති කෙනෙකු වෙනවා නැවත සංස්කරණය නොකරන කෙනෙකු වෙනවා විසංඛාරගතං චිත්තං තණ්හානං කයමජ්ජගා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සිත විසංස්කාරගත කළා තෘෂ්ණාව ෂය කළා කියලා බුදු වෙච්ච ගමම්ම ප්‍රීති වාක්‍ය හැටියට උදාන වාක්‍ය හැටියට අනේක ಜಾති සංසාරං කියලා ගාථාවක් දේශනා කළා එය ඔබ අහලා තියෙනවා. ඒ ගාථාවේ අගම බලන්ඩ ඉදිරිපත් කරපු මේ පාඨය විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා කියලා. සිත විසංස්කාරගත කළා තෘෂ්ණාව ඡය කළා මේ කටයුත්ත කරන විදිය ඊටාම ලස්සනට පැහැදිලිව දේශනා කළා සූත්‍ර දහස් ගණනක් පාවිච්චි කරලා මේ ලෝකේ ඕනෑම උගතෙකුට ඕනෑම දාර්ශනිකයෙකුට විද්‍යාඥයෙකුට මේ අත්හදා බලන්න පුළුවන් මේ ඉගෙනගෙන අනුගමනය කරලා එහි ප්‍රතිඵල ජීවිතේ මේ ජීවිතේදීම අත් දැකීමෙන් අත් විඳින්න පුළුවන්කම ලැබෙනවා. මේ ජීවිතේ නොහැකි වුවොත් ආසන්න භවයකදී ඒ අවසාන ඉලක්කය කරා ළඟා වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ මේ මොහොතේම එහි ප්‍රතිඵල අත්විඳින්න පුළුවන්. ඒ ලැබෙන මානසික සුවය, සාන්තිය, ආධ්‍යාත්මික දියුණුව ඒ මොහොතේම අත්විඳින්න පුළුවන්. ලබනාත්මයට යනකල් ඉන්න අවශ්‍ය කරන්නේ නැහැ. අපි මේ භවයේ නිවන් නොදැක්කත් අපිට මේ නිවීම සැනසීම නිවීමේ සැනසීමේ සෝය ආධ්‍යාත්මික සෝය මේ මාර්ගය ඔස්සේ ගමන් කිරීමේදී ලැබෙනවා කියලා ඊටාම පැහැදිලිව ඔප්පු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන මාර්ගය මේ ගාථා වලින් පැහැදිලි කරන්නේ. හීනං ධම්මං නසේවේ පහත් ධර්ම ඇසුරු කරන්න එපා කියවා. ඇස කනනාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රිය හය අසුරු කොටගෙන කෙලෙස් වඩන්න එපා. රාගය, ద్వේෂය, මෝහය වඩන්න එපා. ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පරිගැනීම් චේතනා වඩන්න එපා. මේ කෙලෙස් වඩනවා කියන්නෙම නැවත නැවත උපදින්නට හේතුවක් වෙනවා කියන එකයි. අපි මේ ඇස කන නාසය දිව ශරීරය මනස පාවිච්චි කරලා දිනපතාම අප්‍රමාණ වශයෙන් කෙලෙස් වඩනවා. සසර පුරාම අපි කළේ ඒ කටයුත්ත තමයි කෙලෙස් වඩන එක. මේ ජීවිතේදී අපි මෙතෙක් බොහෝ විටක කරලා තියෙන මේ වැඩේම තමයි. මේ ඉඳුරන් පාවිච්චි කරලා ඉඳුරන් ඇසුරු කොටගෙන රාගය වැඩුවා, ද්වේෂය වැඩුවා, මෝහය වැඩුවා. ඒ අමතර වශයෙන් ඊර්ෂියා, ක්‍රෝධ, ක්‍රෝධ පරිගැනීම් චේතනා වැඩුවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා තවත් නම් මේ වැඩේ කරන්න එපා එහෙම කළොත් වෙන්නේ මේ සංසාරයේ බොහෝම දිග එකක් වෙනවා මේ සංසාරයේ වඩන කෙනෙකු වෙනවා ඔබ සංසාරයේ නොවඩන කෙනෙකු වෙන්න කොහොමද ඒක කරන්නේ ඔබට හිතෙන්න පුළුවන් දැන් අනේ අපි කොහොමද මේ රූප බලන්නේ නැතුව ඉන්නේ අපි කොහොමද සින්දු අහන්න නැතු වෙන්නේ චිත්‍රපටි ටෙලි නාට්‍ය බලන්න නැතු ඉන්නේ කොහොමද හොඳට කෑම බීම කන්න නැතු ඉන්නේ කොහොමද ශරීරයට හොඳ සුව පහසු සතුටු ගෙන දෙන ඒ කටයුතු වල අපි නොයේදී ඉන්නේ කොහොමද ආදී වශයෙන් කල්පනා වෙන්න පුළුවන් එහෙම ඉන්න ඕන තරම් නිදහස තියෙනවා කිසිදු බාධාවක් ඇත්තේ නැහැ ඔබට ඒ සඳහා ඕන තරම් පහසුකමක් තියෙනවා ඕන තරම් අවස්ථාවක් තියෙනවා එහෙත් ප්‍රශ්නය තියන්නේ ඔබ මේ භවය දික් කරගන්න එක සිදු කරන එකයි. මෙහෙම කරන්න ගියොත් වෙන්නේ ඔබ සංසාරයේ දික් කරගන්න කෙනෙක් වෙනවා. මේ ඉඳුරම් පිනවීමත් එක්ක තෘෂ්ණා ඇති වෙනවා. තෘෂ්ණා දැඩිව වර්ධනය වෙනවා ඒත් සමගම ඒකට තමයි කිව්වේ උපාදාන වෙනවා. උපාදාන පච්චය භවෝ ඒ උපාදාන තමයි භවයට හේතු වන්නේ පුනර්භවයට හේතු වන්නේ. භවපච්චය ජාති ජරා ව්‍යාධි මරණ මේ පුනර්භවයත් සමග ජාති ජරා ව්‍යාධි මරණ ඔක්කොම ඇති වෙනවා ඉපදෙනවා කියලා කියන්නේම දුකක් ලෙඩ වෙනවා ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබ මේක තේරුම් ගන්න ඕනේ ඔබ ටික ටික හරි මේ විරාගී පැත්තට යොමු විය යුතු වෙනවා එකපාරටම අමාරු නම් ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර විරාගී දර්ශනයේ වෙතට යොමු වෙන්න. ටික ටික ජීවිතය ඒ වෙනුවෙන් මෙහෙවන්න. විරාගී දර්ශනය තුල අපි කල යුතු වන්නේ උපේක්ෂා විහරණය සමාදන් වීමයි. අපි දකින දකින දේවල් වල ඇලෙන්නේ බැඳෙන්නේ ගැටෙන්නේ නැතුව උපේක්ෂාවෙන් ජීවත් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි ඇසෙන ඇසෙන දේවල් වල ඇලීම බැඳීම ගැටීම ඇති කරගන්නේ නැතුව උපේක්ෂා විහරණයෙන් අපි ජීවත් වෙන්න ඕනේ. අනෙක් සියලුම මේ ඉන්ද්‍රිය පිනවීම සම්බන්ධව බුද්ධ දේශනාව තමයි ඒ අවස්ථාවන් වලදී උපේක්ෂාවෙන් ජීවත් වීම කිසිදු ඇලීමක් ඇති කරගන්නේ බැඳීමක් ගැටීමක් ඇති කරගන්නේ නැහැ සමහර විටක ඔබ අනෙක් අය සමග රූප වාහිනිය බලමින් ඉන්නවා වෙන්න පුළුවන් චිත්‍රපට ටෙලිනාට්‍ය බලනවා සින්දු අහනවා ඒ වගේම රසවත් කෑම බීම ආස්වාදය කරමින් ඉන්නවා වෙන්න පුළුවන්. සුව පහසු ස්පර්ශයන් ආස්වාද කරමින් ඉන්නවා වෙන්න පුළුවන්. හිත තමයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. ඒ මහ පිරිසක් මැද විනෝද වෙන මහ සංගීත සම්දර්ශනයක් මැද ඔබ ජීවත් වුණත් ඔබ එතෙන්දී හිත රැක ගන්නවා නම් ඔබ ජයග්‍රාහී පුද්ගලයෙක් වෙනවා. ඔබ එතෙන්දී කිසි ඇලීමක්, බැඳීමක්, ගැටීමක් නැතුව හිත රැකගෙන ජීවත් වෙනවා. උපේක්ෂා විහරණයෙන් ඉන්නවා කියලා කියන්නේ අන්න ඒකටයි. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඔය විදියට මේ ලාමක වූ පහත් වූ ධර්ම ඇසුරු කරන්නේ නැත්තම් ඒ වගේම තමයි ප්‍රමාද බව ඇසුරු කරන්නේ නැත්තම් හැම වෙලෙම අප්‍රමාදී වෙනවා මේ කටයුත්ත සඳහා ප්‍රමාද වෙනවා කියලා කියන්නේ අර වගේ ඒ ඉඳුරම් පිනවීම තුල ඇලිලා බැඳිලා ගැටිලා ඉන්න අවස්ථාවටයි එහෙම ඒ තුල දිගින් දිගටම ක්‍රියාත්මක වීමටයි සංසාර ගැන හිතන්නේ නැතුව ජීවිතේ පිළිබඳව කල්පනා කරන්නේ නැතුව සසර දුක පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නේ නැතිව මේ විදියට කටයුතු කරන කෙනා තමයි ප්‍රමාදී පුද්ගලයා කියන්නේ. ඒ ප්‍රමාද වීම ඇසුරු නොකළ යුතුයි ප්‍රමාදයෙන් ඉවත් වෙලා අප්‍රමාදී වෙන්න කෙලෙස් ධර්ම ඉවත් කිරීම සඳහා කුසල ධර්ම වර්ධනය සඳහා අප්‍රමාදී පුද්ගලයෙක් වෙන්න. ඊළඟට තවදුරටත් මේ සංසාරයේ නොවඩන කෙනෙකු වෙන්න නම් ලෝකයේ භවය නිර්මාණය නොකරන කෙනෙකු වෙන්න නම් අවශ්‍යයෙන්ම තිබිය යුතු කාරණයක් තමයි මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වීම. වැරදි දැකීමෙන් ඉවත් වීම ලෝකෙ පුරාම මිත්‍යා දෘෂ්ටිය පැතිරිලා ගිහින් තියෙනවා. බුද්ධ කාලයේත් එහෙමයි දෙසටක් මිත්‍යා දෘෂ්ටි තිබුණා කියලා ඔබ අහලා ඇති. අද ඊට වඩා විශාල ප්‍රමාණයක් මිත්‍යා දෘෂ්ටි තියෙනවා. බෞද්ධයෝ පවා සමහර විටක වැරදි වැරදි දෘෂ්ටි අල්ලාගෙන කොන් අල්ලාගෙන එකිනෙකාට එකිනෙක කෙනාට ද්වේෂ කරමින් වෛර කරමින් ක්‍රෝධ කරමින් ජීවත් වෙන්න පටන් අරගෙන තියෙනවා. එවැගේම තමයි රටක නම් රටේ ඕනෝන් જાතීන් වශයෙන් වෛර කරමින් ජීවත් වෙන්න පටන් ගරා. විවිධ ආගමික දෘෂ්ටි අල්ලගෙන අපි විතරයි මේ ලංකාවේ ඉන්න ඕනේ අපි විතරයි මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ අනික් සියල්ලම හැමදෙනාම විනාශ කළ යුතුයි කියලා මිත්‍යා දෘෂ්ටික තත්වයන් උදා කරගෙන තියෙනවා මිත්‍යා දෘෂ්ටි තියෙනවා ඒ ඒ වගේ අයට වෙන්නේ මේ සංසාරයේ තවදුරටත් උරුම වීමමයි මේ සසරින් ගැලවෙන්න ලේසි වෙන්නේ නැහැ. විවිධ ආකාරයට මිත්‍යා දෘෂ්ටි තියෙනවා පින්වතුනි මේ ලෝකයේ තුල ආගම් දර්ශන ගත්තාම මේ ලෝකය මවනවා කිසියම් දෙවි කෙනෙකු විසින් ਸਰව බලධාරී දෙවි කෙනෙකු විසින් ලෝකය මවනවා ਸਰව බලධාරී බ්‍රහ්මයෙකු විසින් ලෝකය මවනවා වෙනත් කිසියම් හෝ මහා බලවේගයක් විසින් මේ සියල්ල පාලනය වෙනවා කියලා ඒ බලවේග වලට තමන්ගේ මේ ස්වාධීනත්වයේ ස්වෛරී භාවයේ බාර දීලා එයාලට අනුව කටයුතු කරන්න උත්සාහවත් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම වුණාම වෙන්නේ අපිට මේ සසර දික් වෙනවා කියලා. තමන්ම තමයි තමන්ගේ ගැලවුම්කාරයා, තමන්ම තමයි මේ සංසාරයේ නිර්මාතෘවරයා. නැවත උපදින එක නවත්තන්නත් පුළුවන් ඔබට දිගට දිගට ඉපදි යන්න වැඩපිළිවෙලක යෙදෙන්නත් පුළුවන් ඔබට කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. පව් කර කරා හිටියොත් දුක් විඳ විඳා බොහෝ කල ඔබ ඇවිදීවි. පින් කර කරා හිටියොත් සැප විඳ විඳා බොහෝ කල ඔබ සංසාරේ සැරිසරාවේ. මේ දෙකම අතහැරලා ආධ්‍යාත්මික දියුණුව සඳහා කුසල ධර්ම වර්ධනය කරමින් මේ කියපු ආකාරයට කෙලෙස් සහ භවයට හේතු වන ශක්ති ඉවත් කරන කෙනෙකු බවට පත්වීමෙන් මේ සංසාරයේ නවත්තන කෙනෙකු බවට ඔබපත් වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අදහස් කළේ නසියා ලෝක වර්ධනෝ එවැනි කෙනා ලෝකයේ නොවැඩෙන කෙනෙක් වෙනවා කියලා. මේ ගාථාව දේශනා කරන්න හේතුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට ආරාධනාවක් ලැබෙනවා මේ ජේතවනාරාමයට ආසන්නව පවතිනා වූ පූර්වාරාමයට විසාකා මා උපාසිකාව විසින් තමන්ගේ ධනය විශාල ප්‍රමාණයක් වේදම් කරලා ඉදි කරන්නට යෙදුණු ආරාමය. මේ ආරාමයේහි දානයක් සූදානම් කරලා තිබුණා. විශේෂයෙන්ම මේ දාණයට බුදුරජාණන් වහන්සේ වඩින්නට මත්තෙන් ලොකු ස්වාමීන් වහන්සේ නමකුයි පුංචි ස්වාමීන් වහන්සේ නමකුයි වැඩම කරනවා. එහෙම වැඩම කරාට පස්සේ ඒ වෙලාවේ විසාකා උපාසකම්ම දාන සංවිධාන කටයුත්තකට එතනින් ඉවත් වෙලා හිටියේ. උන්වහන්සේලා දෙනමට පැන් පූජා කරනවා ඒ විසාකා මාලිගාවේ හිටපු ඒ පූර්වාරාමයේ පූර්වාරාමේ හිටපු මිනිපිරියක්. මේ වෙලාවේ මේ මිනිපිරිය වතුර බඳුන ගෙනවිත් ස්වාමීන් වහන්සේට පිළිගන්නකොට පුංචි ස්වාමීන් වහන්සේට පිළිගන්න අවස්ථාවේ මේ තනත්තේගේ මුහුණ දැක්කා ඒ වතුර බඳුනේ. එයාට නිකම්ම සිනහාවක් ඇති වුණා. Tamange මුහුණ දැකලා. ඒ වෙලාවේ මේ ස්වාමීන් පුංචි ස්වාමීන් වහන්සේට දිය බඳන පූජා කරනකොට ඒ ස්වාමීන් වහන්සේ හිතුවා මේ මටයි hina වෙන්න කියලා. ඒ වෙලාවේ උන්වහන්සේත් hina වුණා. ඊට පස්සේ මේ මිනිපිරිය ස්වාමීන් වහන්සේට දොස් කියන්න පටන් ගත්තා. ඇයි මෙහෙම hina වෙන්නේ? ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් ඇටද මෙහෙම hina වීම නොසුදුසුයි කියලා දෝෂාරෝපණය කරන්න පටන් ගත්තා. විවිධ නරක වචනත් කීවා මුඩු මහන් මුඩු මහන තට්ටය මේ මට hina වුණා ඔය විදිහට දොස් කීවා. ඒ වෙලාවේ මේ ස්වාමින් වහන්සේත් බණින්න පටන් ගත්තා මම නෙවෙයි එවැනි වචනයකට සුදුසු ඔබයි. ඒ වගේම ඔබේ අම්මා, ඔබේ තාත්තා තමයි ওই වචනයට සුදුසු ගැලපෙන්නේ කියලා ප්‍රතිඋත්තර වශයෙන් උන්වහන්සේ දොස් කීවා. දැන් දෙන්න ওই විදියට බහිම්බස් වීමක් ඇති වුණා. ඊට පස්සේ මේ වෙලාවේ ලොකු ස්වාමීන් වහන්සේත් මෙතනින් ඉවත් වෙලා හිටියේ ලොකු ස්වාමීන් වහන්සේ වැඩම කරනවා වැඩම කරලා දෙදෙනා වහන්සේම දැන් වැඩ ඉන්නවා අර මිනිපිරිය දුවගෙන දුවගෙන ගිහින් විසාකා පාසකමට මතක් කළා අර ස්වාමීන් වහන්සේ තමන්ට දොස් කීවා බැන්නා නින්දා පහස කළා කියලා එතුමිය පැමිණ විමසනවා කාරණය සිද්ධිය ප්‍රකාශ කළත් විසාකා මෑණියෝ මේ පුංචි ආම්දුරණ මතක් කරනවා මෙහෙම hina වෙනක සුදුසු නෑ තමයි කියලා. අර ලොකු ස්වාමීන් වහන්සේටත් මේක ඊට පස්සේ මතක් කළා. උන්වහන්සේත් මේ පුංචි ආම්දුරණ දොස් කීවා. මෙහෙම කරන එක හොඳ නෑනේ. මේ විසාක උපාසකම්මා නිතරම දන් දෙන කෙනෙක්. මේ මිනිපිරියෝ මේ ගෙදර අයත් එහෙම දන් දෙනයි. ඇයි මෙහෙම දොස් කීවේ නින්දා පහස කළේ කියලා. මේ වෙලාවේ ඔන්න බුදුරජාණන් වහන්සේත් මෙතෙන්ට වැඩම කරනවා. වැඩම කරාට පස්සේ උන්වහන්සේටත් මේ කාරණේ මතක් කළා. බුදුරජාණන් වහන්සේ බැලුවා මේ පුංචි හාමුදුරුවන්ට බොහොම කලකිරීමක් දැන් ඇති වෙලා මේ ගුරු හාමුදුරුවෝ දොස් කීවා විසාක උපාසකම්මත් දොස් කියනවා අර මිනිපිරියත් දොස් කියනවා මහ වරදක් කළා වගේ නිඳා කරනවා අපහාස කරනවා බුදුරජාණන් වහන්සේ බැලුවා මේ පොන්චි හාමුදුරුවන්ට සෝවාන් ඵලයට පත්වීමේ වාසනාව තියෙනවා. මේ ස්වාමීන් වහන්සේගේ පොඩි හාමුදුරන්ගේ හිතේ දැන් ලොකු වේදනාවක් ඇති වෙලා ඒක නැති කරන්න ඕන කියලා මම එයාගේ පැත්ත ගන්නවා කියලා උන්වහන්සේ මතක් කරනවා මෙහෙම මේවා දුරට ගැඹුරට හිතන්න අවශ්‍ය කරන්නේ නැහැ වචනය කැල්ලිලා මේ විදිහට රණ්ඩු සරවල් ඇති කරගන්න අවශ්‍ය කරන්නේ නැහැ අපි ඇසුරු කළ යුතු දේ මොනවද ඇසුරු නොකළ යුතු දේ මොනවද කියලා තේරුම් ගන්න ඕනේ. එහෙම දේශනා කරමින් තමයි මේ මාතෘකා කරපු ගාථාවෙන් බණක් කියන්නේ ඒ පුංචි හාමුදුරුවන්ට. හීනං ධම්මං නසේවෙය්‍ය පමාදේන නසංවසේ මිච්ඡාදිත්‍තිං නසේවෙය්‍ය නසියාලෝකවන්දනෝ කුංචි හාමුදුරුවනේ ලාමක ධර්ම ඇසුරු කරන්න එපා මේ ඉඳුරන් සම්බන්ධව ඇති වෙන විවිධ කෙලෙස් ධර්ම පසුපස දුවන්නට එපා ප්‍රමාද වෙන්න එපා ඒ වගේම වැරදි දැකීම් ඇති කරගන්න එපා ඔබ එහෙම වුණොත් ලෝකේ සංසාරය නිර්මාණය කරන කෙනෙක් වෙනවා මේවා පොඩ්ඩක්වත් ගණන් ගන්න එපා ඔබ වහන්සේ ආධ්‍යාත්මිකව දියුණු වෙන්න හිත රැකගන්න කෙලෙස් නොවඩන කෙනෙකු වෙන්න කියලා ධර්ම දේශනාවක් කරනවා. ඒ බණ අහගෙන හිටපු පුංචි හාමුදුරුවෝ එතෙන්දිම සෝවාන් ඵලයටපත් වුණා. බලන්න මොනතරම් වාග්යක්ද වාසනාවක්ද කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා මගේ ගුරු හාමුදුරුවොත් මාව තේරුම් ගත්තේ නැහැ විසාක පාසක මෑණියොත් මාව තේරුම් ගත්තේ නැහැ මේ මිනිබිරියත් මාව තේරුම් ගත්තේ නැහැ ඔබ වහන්සේ විතරමයි මාව තේරුම් ගත්තේ ඔබ වහන්සේ නිසා මම ආධ්‍යාත්මිකව දියුණුවටපත් වෙනවා කියලා ඒ වෙලාවේ සතුටින් ප්‍රකාශ කරන්න යෙදුණා මේ විදිහටම ඊටාම වටිනා උපදේශය ඇතුළත් ගාථා දෙකක් තව තියෙනවා සුද්ධෝදන රජුරවන්ට දේශනා කළපෝ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරනවා මුල්ම වතාවේ වැඩම කරලා මේ ශාක්‍යවරුන්ගේ මාන්‍ය බිඳීම සඳහා මහා ප්‍රාතිහාරයක් පෑවා අහසට පැන නැගිලා අහසේ සක්මන් කරලා පෙන්නවා මහා මාන්නක්කාරයෝ හිටියේ වැන්දේ නෑ වැඩිහිටියෝ පොන්චි අය ලව්වා වැන්දෙව්වා මේ බුදුහාමුදුරුවන්ටයි ශ්‍රාවකෙන්ටයි 20000ක් මහා සංඝරත්නයේ පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළේ එහෙත් මේ ධර්ම දේශනා කළත් ප්‍රාතිහාරේ පෑවත් ප්‍රාතිහාරේ පාණ්ඩ ඉස්සරලා මේ අයගේ ලොකු මාන්නයක් තිබුණා අපිට වඩා මෙයා බාලයි වයසෙන් අපේ පරපුරේ බාලම කෙනෙක් මෙයා කියලා වැඩිහිටියෝ කල්පනා කළා අපි වඳින්න අවශ්‍ය කරන්නේ නැහැ කියලා. ඉතින් බුදුහාමුදුරෝ ඒ නිසා තමයි ප්‍රාතිහාරයක් පෑවේ. අහසේ සක්මන් කරලා ඇවිදලා පෙන්නවා 이르දි බලය. ඒ උන්වහන්සේ බිමට බැස්සට පස්සේ බිමට වැඩම කරාට පස්සේ ඔන්න අර මාන්නක්කාර සාක්‍යොත් වැඳ බුදුරජාණන් වහන්සේට ඒ වගේම අර පුංචි අය ලොකු අය සම වයසය හැමදෙනාම වන්දනා කළා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදුණු මේ පිරිස අතර සුද්ධෝදන රජතුමා ඉන්නවා. සුද්ධෝදන රජතුමා දැන් කල්පනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ ඇතුළු 20000ක් ස්වාමීන් වහන්සේලා අද දහවල් දාණයට රජමාලිගාවට වඩීවි කියලා. ඉතින් මාලිගාවට ඉක්මනට ගිහින් ආහාර පාන පිළියෙල කළා. බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා මම පින්ඩ පාතේ වඩිනවා මේ 20000ක් ස්වාමීන් වහන්සේලා සමග. මේ කිඹුල්වත් නුවර වීදියක් වීදියක් පාසා පෙරවරු සමයේ පින්ඩ පාතේ ගොස් ඒ අයට පැහැදීම ඇති කරලා ඒ දන් පිරිනමනයට බණ දේශනා කරලා ඊටාම උසස් මට්ටමින් මේ ධර්ම දූත සේවාව අද දවසේ සිදු කරනවා කියලා. ඔන්න දැන් බුදුහාමුදුරුවෝ පින්දපාතේ වඩිනවා. මේක ආරංචි වෙනවා සුද්ධෝදන රජතුමාට. ආරංචි වුණා ගමම්ම රජතුමා බොහොම කලබලයටපත් වෙනවා. මට මහා නින්දාවක් මේ කරන්නේ මගේ පුතා හිඟමන් යදෙනවා මේ නුවරට ඇවිදින් මේක මහා අවාසනාවක් වහාම ගිහින් මේක නවත්තන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ ළඟට දුවගෙන දුවගෙන වැඩ ගිහින් බුදුරජාණන් වහන්සේගේ දෙපතුල් අල්ලලා තෙරිපතුල් අල්ලලා වැඳලා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ වැඩේ නම් කරන්න එපා මේ ශාක්‍ය වංශයටම නින්දාවක් අපහාසයක් ඔබ වහන්සේ මේ පාත්‍රයක් අතින් අරගෙන හිඟමන් යදින එක මුළු ශාක්‍ය වංශයටම අපේ රාජ පරම්පරාවටම මහ නින්දාවක් අපහාසයක් කියලා. අපි දානේ සූදානම් කරලා තියෙන්නේ අපේ බලාපොරොත්තු වුණා බෝවහන්සේ වඩී මාලිගාවට කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පළමු වශයෙන්ම අපට ඔබ ඔබතුමා ආරාධනා කළේ නැහැ මේ දාණය සඳහා. ඒ නිසා අපේ තීරණය කළා මේ විදිහට පින්ඩපාතේ වැඩම කරවන්න මේ තමයි බුද්ධ වංශය ආරාධනාවක් නැත්තම් පාත්‍රය අතට අරගෙන පින්ඩපාතේ වඩින එක තමයි බුදුරජාණන් වහන්සේලාගේ සිරිත අන්න ඒ බුද්ධ වංශයේ එන චාරිත්‍රයයි මම මේ අනුගමනය කරන්නේ ඔබතුමාට තිබෙන්නේ රාජ වංශයයි මගේ වංශය බුද්ධ වංශයයි ඒ දෙක අතර ලොකු වෙනසක් පරතරයක් තේනවා රජතුමනි කියලා බුදුරජාණන් වහන්සේ රජුරවන්ට මහා මගදිම ගාථා දෙකකින් ධර්ම දේශනාවක් කරනවා. අන්නේ ගාථා දෙක අහලා මේ සුද්ධෝදන රජුරුව සෝවාන් ඵලයටපත් වුණා කියලා සඳහන් වෙනවා. මොනතරම් වාසනාවක්ද භාග්යක්ද කියලා බලන්න. ඒ ගාථා දෙක තමයි මේ ලෝක වර්ගයේම සඳහන් වෙන මෙන්න මේ ගාථා දෙක. උත්තිත්තේන පමඤ්ජේය ධම්මං සුචරිතං චරේ ධම්මචාරේ සුඛං සේති අස්මින් ලෝකේ පරම් හිච ධම්මං චරේ සුචරිතං නනං දුච්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම් හිච රජතුමා මොනතරම් ප්‍රඥාවෙන් දියුණු වෙච්ච කෙනෙක්ද කියලා බලන්න පින්වතුනි මේ ગાත දෙක අහනකොටම සෝවාන් ඵලයට පත්වීමට තරම් එතුමා සසර පුරා දියුණු කළ ප්‍රඥාවක් තිබුණා මේ ගාථා දෙකේ අදහස පිළිබඳව විමසනකොට අපිටත් මේ කියන ලෝකෝත්තර தත්වයන්ට පත් වෙන්නට අවශ්‍ය කරන උපදේශ සමූහයක් ඇතුළත් වෙලා තිබෙන බව පේනවා. උත්තිත්තේ නප්පමජ්ජය නැගී සිටින්න ප්‍රමාද වෙන්න එපා. ධම්මං සුචරිතං චරේ මේ සුචරිත ධර්මයේ හැසිරෙන්න ධම්මචාරී සුඛං සේති ධර්මයේ හැසිරෙන තැනැත්තා සුවසේ වාසය කරනවා අස්මින් ලෝකේ පරම්හිච මෙලවත් පරලවත් කියන දෙලොවම සුවපත් බවට පත් වෙනවා ධර්මයේ හැසිරෙන කෙනා ධම්මං චරේ සුචරිතං නනං දුච්චරිතං චරේ කියලා ඊළඟ ගාථාවෙන් දක්වන්නේ මේ සුචරිත ධර්මයේ හැසිරිය යුතුයමයි. දුස්චරිතයෙන් ඉවත් විය යුතුය, දුසිරිතෙන් ඈත් විය යුතුය. ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිච ඒ ධර්මචාරී තනත්තා සුවසේ වාසය කරනවා මෙලවත් පරලවත් එයා සතුටට සැනසීමට පත් වෙනවා කියලා දේශනා කරනවා මේ ගාථා දෙකේම තුන්වෙනි හතරවෙනි පාද සමානයි මුල් පාද දෙක තමයි වෙනස් කරලා දක්වලා තිබෙන්නේ මේ ગાත දෙකෙන් ඊටාම සාරාංශ වශයෙන් ප්‍රකාශ කරන අර්ථය තමයි අප්‍රමාදී වෙන්න ඕනේ ධර්මෙහි හැසිරෙන්න ඕනේ ධර්මයේ ඇතරන කෙනා බොහොම සතුටින් ඉන්නවා පින්වතුනි. ධම්මචාරයේ සුඛංසේති. අදට වුණත් මේක බලංගුයි. අපි බොහොම ධාර්මිකව ජීවත් වෙනවා නම් ඒක අපිට පුදුම සන්තෝෂයක්. නිකමට හිතනද මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් ඉවත් වෙලා ඉන්න කෙනා එය ප්‍රකාශ කරන්නේ මොනතරම් සන්තෝෂෙන්ද කියලා මම බීඩියක් සිගරට් එකක්වත් බොන්නේ නැහැ මත්පැන් ජීවිතේට කටේ තියලා නැහැ මම මින් ඉදිරියට කවදාවත් මේ විදිහට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ කියලා එයාලා සපත කරනකොට ප්‍රකාශ කරනකොට එයාලගේ අභ්‍යන්තරයෙන් එන සන්තෝෂය මොනතරම් විශාලද කියලා බලන්න කෙනෙකුට එහෙම කියන්න පුළුවන් නම් ජීවිතේදීම මම කවදාවත් මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා නැහැ කියලා. එයාට ඒක මහ පුදුම විදිහේ ආත්ම තෘප්තියක් ඇති කරනවා. පුදුම මානසික සෝයාවක් ඇති කරනවා. මානසික සහනයක් ඇති කරනවා. ඒ වගේම ධාර්මිකව මිල මුදල් උපය උපයා සපයා ගන්නා අය ඊටාම සන්තෝෂෙන් ජීවත් වෙන්නේ හොරමරකම් කරලා වසවිස වෙළඳාම් කරලා මත්පැන් මද්ද්‍රව්‍ය වෙළඳාම් කරලා අසාධාරණ විද්‍යට අනුන්ව රවට්ටල වංචා කරලා බොරු කියලා මුදල් හොයාගෙන ජීවත් වෙන මිනිස්සු කවදාවත් සතුටින් නෑ පින්වතුනි හැම වෙලෙම එයාලගේ හදවතින් කියනවා ඔබ වරදක් කරන්නේ ඔබ වරදක් කරන්නේ කියලා මේ අධාර්මික ජීවිතයක් ගත කරන්නේ කියලා විවිධ ආකාරයෙන් අධාර්මික කටයුතු කරන මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනවා. වංචා කරනවා. අධාර්මික වෙලහෙලඳාම් ඒ වගේම විවිධ ආකාරයේ ගොවිතැන්පත් කරන අය පවා ඉන්නවා. අනුන්ගේ ඉඩකඩම් අල්ලාගෙන හොරෙන් වගා කරන එහෙම මිනිස්සුත් ඉන්නවා මේ ලෝකේ. ඉතින් එයාලට හැම වෙලෙම කියන්නේ ඔයා කරන්නේ වරදක් කියලා. ඒ වගේම මිනිස්සුන්ගෙන් අයථා විදියට මිල මුදල් අරගෙන වංචා කරලා පාසලකට ළමෙක් දාන්න ගියත් පගාව ගන්නවා, රැකියාවක් දෙන්න ගියත් පගාව ගන්නවා, වංචා කරනවා. අර දක්ෂයෙන්ට තැන දෙන්නේ නැහැ. ඒ තැන ලැබෙන්න තියෙන මාර්ග අවහිර කරනවා. විවිධ ආකාරයෙන් මේ මේ දුරාචාර අධාර්මික කටයුතු සිදු වෙනවා සමාජය තුළ අපිට පේනවා සමහරට ගයාලා මහා ලොකු වාහනවල යනවා මහා ගෙවල් වල මාලිගා වගේ ගෙවල් වල වාසය කරනවා බව පේනවා බොහොම හොඳට ඇඳලා පැළඳලා රත්තරන් මාල වලලු කරාබු දාගෙන ඉන්නා බව පේනවා හැබැයි පින්වතුනේ මේ අය ඇතුලින් පිච්චෙනවා අභ්‍යන්තරයෙන් දැවෙනවා එයාලට විපාක දෙනවා කොයිම මොහොතකදී හරි ඒකට වෙලාව එනකල් තමයි බලාගෙන ඉන්නේ ඒ අයට මේ ජීවිතයේදී අනිවාර්යයෙන්ම දිත්ත ධම්ම වේදනීය වශයෙන් විපාක බින්දින්න සිද්ධ වෙනවා. මේ සමාජයේ ඒවට උදාහරණ ඕන තරම් තියෙනවා පින්වතුනි. මේ ආත්ම භාවයේදී නැති වුණත් ඉදිරි සංසාර භව ගමනේදී අනිවාර්යයෙන්ම එහි විපාක විඳ යුතු වෙනවා දුප්පත් වෙලා හිඟමනට වැටිලා කිසිම දෙයක් නැතුව කණ්ඩ බොණ්ඩ අඳින්න පළඳින නැතුව හැම වෙලේම කරදර පීඩා බහුල රෝග බහුල අය බවට පත් වෙලා උපදින්නේ එහෙම අය තමයි. සංසාරේ ඕ වගේ වැඩ කරපු අය තමයි. අද යම් කිසි කෙනෙකු ධර්මචාරීව ජීවත් වෙනවා නම් එයාට මේ ජීවිතේදීම සුවය ලැබෙනවා ආධ්‍යාත්මික මානසික සුවය ලැබෙනවා සංසාරේ පුරාම සුවය ලැබෙනවා අස්මින් ලෝකේ පරම්හිත මෙලවත් සුවපත්ව වාසය කරනවා පරලොවක් සුවපත්ව වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ වෙනකොට ඔබ අතින් මෙවැනි වැඩ වෙලා තියෙන්න පුළුවන්. ජීවිතයේදී එවැනි නරක වැඩ මේ වෙනකොට ඔබ කරලා තියෙන්න පුළුවන්. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඒ අතීතය අමතක කරලා දමන්න. අතීතය මත ඉඳීමෙන් ඉදිරියටත් පව් කරන්ට යන්න එපා. ඔබ දැන් පිරිසිදු වෙන්න ඕනේ. අද ඉඳලා ඉදිරියට පිරිසිදු වෙන්න ඕනේ කියලා ධර්ම දේශනා කරලා තිබෙනවා. හොඳම ගාථාවක් මේ ලෝක වාග්ය සඳහන් වෙනවා මේකට අදාළ වෙන යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝනප්පමජ්ජති සෝයිමං ලෝකං පභාසේති අම්භාමුත්තෝව චන්දිමා මෙහි තේරුම තමයි යම් කිසි කෙනෙකු මුල් කාලයේදී ප්‍රමාද වෙලා පච්චා සෝ නප්පමජ්ජති පසු කාලයේදී ප්‍රමාද නොවේ නම් සෝ ීමං ලෝකම් පභාසේති අබ්භාමුත්තෝව චන්දිමා ඒතනත්තා ලෝකයේ බැබලවීමට පත් කරනවා බැබලීමට පත් කරනවා වලාකුලින් මෙදෙන චන්ද්‍රයා වගේ කියලා එතකොට මුල් කාලයේ ප්‍රමාද වෙනවා කියලා කියන්නේ මොකක්ද? මුල් කාලයේදී පාපතර විදියට පෞකාරයක වශයෙන් විවිධ ආකාරයේ පව් කරමින් ජීවත් වෙලා තිබෙනවා. හොරකම් කරලා, වංචා කරලා, මංකොල්ල කාලා, අධාර්මික විදියට මිල මුදල් හොයලා තිනවා. එතෙන්දී බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒව ඔක්කොම දැන් අතාරින්ද. අතහැරලා මේ ඉදිරියට පච්චාසෝ නත්තමජ්ජති පසු කාලයේදී ඒ වගේ කටයුතු කරන්නේ නැතුව ඈත් වෙලා ධාර්මික බවට පත් වෙනවා නම් එයා බබලෙන කෙනෙක් වෙනවා කියලා. පෞකාරය හැමදාම පෞකාරයක් විය යුතු නැහැ. මේ ලෝකේ හැමදාම මේ වීරයෝ වගේ ඉන්න අය දකින්න පුළුවන් කමක් නැහැ. සමහරටක වීරයෝ වීර භවෙන් වැටෙනවා. ඒ වගේම පොහොසත් අය දුප්පත් වෙනවා. දාසයෝ වගේ අය සමහරටක රජ වෙන්නත් පුළුවන්. මේ වගේ මහ වෙනස්කම් ජීවිත තුළ ඇති වෙනවා. පව් කරන කෙනා හැමදාම පව්කාරයෙක් වශයෙන්ම ඉන්න ඕනකමක් නැහැ. එයාට පුළුවන්කම තියෙනුනේ එකෙන් මිදෙන්න. මෙතෙක් ඔබ අතින් ජීවිතේ මොනෝhari පව්කම් වෙලා තියෙනවා නම් අද ඉඳලා ඒකෙන් ඉවත් වෙන්න. මම වෙනස් වෙනවා. මම යහපත් කෙනෙකු වෙනවා කියලා අලුත් කෙනෙකු වෙන්න කියලායි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. එතෙන්දී ඒ වෙනුවෙන් නිදාන කතාවක් තියෙනවා මේ ගාථාව දේශනා කිරීම සඳහා. සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිනවා එක්තරා ශාමීන් වහන්සේ කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ උදේ ඉඳලා රෑ වෙනකල් කරන්නේ අතුපතු ගාන එක. මේ කුටි පිරිසුදු කරනවා, මිදුල් අමදිනවා, විවිධ ආකාරයෙන් ඇමදීම් කටයුතුමයි කරමින් ඉන්නේ, පිරිසුදු කිරීම කටයුතුමයි කරමින් ඉන්නේ. බණ භාවනාවක් කරන්නේ නැහැ. එක දවසක් එක කුටියක් ළඟට වැඩම කරලා ස්වාමීන් වහන්සේ කෙනෙකුට මතක් කරනවා මොකද්ද මේ කම්මැලි ජීවිතේ ඉදලක් ඔස්සක් කරන් අතු ගාන්නකෝ ඇයි මෙහෙම කම්මැලියෙක් වශයෙන් ඉන්නේ මං දැකලවත් නෑ අතුපතු ගානවා මේ දවස පුරාම බලාතුරකින් තමයි ඉදලක් ඔස්සක් කරගෙන අතුපතු ගාන්නේ කියලා ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඔබ වහන්සේ පෑම් පහසු වෙලා මේ ඇඟපත ඕවදගෙන වැඩ වැඩම කළොත් හොඳයි මං ඔබ වහන්සේට පොඩි උපදේශයක් දෙන්න කැමතියි කියලා. ඇත්තටම මේ ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ මේ අලුත් ස්වාමින් වහන්සේට වැඩම කරවන්න කියලා උපදේශයක් දෙනවා. මේ හැම වෙලෙම අතුපතු ගන්න කියලා එකක් නැහැ. ඒකට වෙලාවක් තියෙනවා. උදේ සහ හවස. අනෙක් වෙලාවට පින්දපාත යාම සහ බණ භාවනා කිරීම කරන්න ඕනේ. මේ අප්‍රමාදීව ධර්ම මාර්ගයේ යෙදෙන්න ඕනේ. ඒ තුල පුළුවන්කම ලැබෙනවා සසර දුකින් මිදෙන්න කියලා. මේ උපදේශයේ පිළිපද පැද්ද ඒ ස්වාමීන් වහන්සේ ඒ මොහොතෙම ගිහින් භාවනා කරන්න පටන් ගන්නවා. භාවනා කරලා උතුම් වූ අරහත් භාවයටපත් වුණා. මුලින් ප්‍රමාදීව හිටියා අර උපදේශයත් සමග අප්‍රමාදී වුණා මේ විදියට ඊටාම වටිනා උපදේශ ඇතුළත් ගාථා සමූහයක් ධම්මපදේ ලෝක වර්ගයේ සඳහන් වෙනවා කරපු පව් කුසල් වලින් වහලා දමන්න පුළුවන් කියන පණිවිඩයත් මේ තුල දක්වනවා ඔබ සෑම දිනාම මේ උපදේශ අනුගමනය කරලා මේ සංසාරය නිර්මාණය කරන කෙනෙක් වෙන්න එපා භව නිර්මාණය කරන කෙනෙක් වෙන්න එපා කෙලෙස් නැසල සසර දුකින් මිදලා ඉතා ඉක්මනින් උතුම් වූ අමාමහා නිර්වාණය සාක්ෂාත් කරගන්නට සාදු කියලා ප්‍රාර්ථනාවක් අදිෂ්ඨානයක් ඇති කරගන්න.